දානකයේ සත්‍යදේශනා සමාරේ ඒකපරිදු දේවල් වලට අපි සුළු වෙලාවක් ගන්නවා ඊට අමතරව මම මතක් කරන්නේ ගමු ගිය පාරක් මේ වගේ අපි ගිරිමාන දෙවිස්සේ සමාරේ ධර්ම සාකච්ඡාවකින් තමයි තීන්දුව කරගත්තේ ඒ වගේ මොකක්ද අපි ධර්ම දේශනාව සඳහා ගත යුතු මාතෘකාව කියලා ඒක තමයි භ්‍රමජාල සූත්‍රයේදී වතුනේ ඒ නිසා දැන් මේ වාගේ ලබන දෙසැම්බරේ තමයි අපි ධර්ම දේශනාවට හම් වෙන්නේ මේ වෙලාවට මොන වගේ ධර්ම කොටාදයක් අපේ සාකච්ඡා සඳහා ගන්න හොඳයි කියන මාතෘකාවත් බාහිරින් යෝජනා වෙනවා නම් හොඳයි කියන මොන ඉල්ලා සිටිනවා ඒකෙන් අද මේ දේශනා කරපු දේවල් පිළිබඳව සුවේසිකල යුතු මතකතාන්තර තියෙනවා නම් නැත්නම් ඉදිරිපත් කිරීමේ අඩුපාඩුකම් තිබිලා තේරුම් නැති වුණා නම් ඒ පිළිබඳව කීයටි දා කියනවා නම් සම්බන්ධ වෙලාවක් ගන්න කියලා. මොකද මේ මොලේ මාර්ගයේ යදාගන්න කිව්ව විදිහට කරන්න කියලා අද දේශනාවෙන් සම්මත ගොඩක් ධර්ම ගැන මම ප්‍රශ්න අහන්න කියලා ඉන්නකොට ඒකට අහන්න තවත් ප්‍රශ්නයක් වෙනවා කියලා ධර්ම ගැන වාසිය අධේශනාව තුළ විසඳන්න කියන්නේ අධේශනාව තුළ තව දේශනාවක් කිසියක් ගන්න කරන ධර්ම ගැන දෙකක් කරනවා ඒ නිසා මම විගණනයන්දී ආයතන හය සම්බන්ධයෙන් වැඩි දියුණු විස්තර කරන සූත්‍රයක් කියනවා මේ සූත්‍රය තෝරා ගන්නවා නම් ගොඩක් ප්‍රශ්න දෙකක් ගන්නවා ඒ පොළොවේ මාත්‍රාව ගැන ආවල් සූත්‍රය නෙමෙයි පාරස්පර්ශන කලායතන පිළිබඳව තියෙන මේ සූත්‍ර දෙකක් තෝරගන්න. ඒනවා මහා ගලාතිය සූත්‍රය, සලායතන විභංග සූත්‍රය, සංයුතනිකාය තියෙනවා සලායතන සංයුත්තේ කියලා එකක්. විශාල උපදේශයක් ඒක විස්තර දෙන්නේ. අවසන් වෙන අදහස පොලේ කියන්නේ අර අපි අහන දේවල්, තේරෙන දේවල් අතර වෙනස එකින් එකට එකින් නැතිව අනිත් එකට යන්නේ කියන කතාව වෙනසන්නේ. ඒ කියන්නේ ආරම්භය සංකේතයෙන් නැතරම කියලා අනිත් එකට යන්නේ. ඒකෙන් සොතන මම හිතනවා ඒක උදාහරණයක් ගත්තොත් අපේ ලොතරේ තරකෝල්ලේ මැෂින් එකේ ලොතරේ ගෝල් හැමදේම උඩට දෙනවා. ඒක කැරකෙන ගෝල් එකේ එකක් තමයි අර පුළුවන් වැඩි දවස් එක උඩ යනවා. ඒක මට කියනවා මේ අපි විඳන වාග්යයක බැනවගත්තර සබ්ජයනවා කියෝ වාග්යයක ඉස්පස් වෙනවා කියෝ ඒ රචනක අපි එතන ඔය දැනෙනවා හෝ දැනගන්නවා හෝ දකිනවා හෝ දැනෙනවා බලනවා හෝ බලනවා හෝ දෙක කොහොම නම් ඔතන අපි ගන්නේ සංහාමාන දිට්ඨිය කියන එක විතර වෙන්නේ විදිහටයි. ගත්තත් නැතත් සංහාමාන දිට්ඨිය වලින් අඳුර වස්සත් ආදයි. අද රාජම සද්ධාන්නුලයි ඕක බැලුවා නේද කියලා. බලලා නෙමෙයි බැලි පෙන්නලා. ඒක කරනවා නම් කියන එක නම් පස්සත් ආගෙන තමයි. අපරාධ මම මේ කඩේට කරුන්නේ නැහැ. මොකද දන්නේ නැහැ මෙහෙම වැඩ පිළිවෙලක් නැහැ කියලා හිතන මේ කෙරුණෙත් මම, කෙරුවෙත් මම, බැලුවෙත් මම, පෙනුනෙත් මට. ඉතින් ඔක්කොම නඩුවිට ගන්න මල්. ගාන බුදිය ගන්න ගියාම ඉතින් ඔක්කොම වමන කොට වගේ කරේ. දැන් අපෙන් දැන් මේ එක එක එක පොඩ පොඩ දවසකට වෙන් කරලා බලන්න. බලනකොට පස්සක් ආගෙන දැන මනසාදි බව පින්වන්ත දැනන. මොකද හැම කෙනාම නිදාගන්න යනකොට පශ්චාත්තාපයෙන් තමයි මරණ වේලාවේ දුකෙන් තමයි මැරෙන්නේ. අතීතේ බලන හැම කෙනාම දුකෙන් ඉන්නේ මොකද? මේ ඔක්කොටම මම කියන්නේ ආත්ම සංඥාව. මම කියන ඕකේ ඇත්තටම අනාත්ම හරි වැඩි හරියක් තියෙන්නේ ආත්ම වශයෙන් ගන්න එක උනත් ඔබ දැන දැන පව් කරන විදිය නෙවෙයි. ඔබ දකින්න මේ හැම දෙයක්ම කරන කෙරෙන හැම දෙයක්ම පිළිබඳ වෙනදාට වැඩි අවදින් ඉන්නේ ඊටයි හෙටයි වැඩි වර්තමානයේ. අනුන්ගේ දේවල් වලට තමන්ගේ දේ ඉන්නේ. මෙතන නෙවෙයි. ඉතින් මේක ගෙදර දාස්නා කොල්ල වගතුවක් වෙන්නේ නැහැ. ඉතින් එතන ගන්න එක ලේසි නෑනේ මොකද අපි නන්නත්තර වෙච්ච හිතුවේනේ. ඉන්නත් නන්නත්තර වෙච්ච පිටක් එක්කනේ. ඉතින් ඒකට අර ඉන්නතර තැන්න ගන්නවා කියුවා බොහෝ අර පිළිසෙන් විල දෙන් වෙලා මෙතෙක් අපි ගෙනාවු කුටි අධිකම් වලින් වෙන් වෙලා නිකන් බොහොම රැඩිකල් වාදී නැත්නම් ත්‍රස්තවාදී තීන්දුව ගන්න බැහැ. ඒක මොකද කියනවා සමාජ විරුද්ධ යමතර සබතන විරුද්ධ පිළිගත්තු කරගෙන මේ ගැලවෙන්න ඕනේ නම් ඔබ තනියම. මේ මොහොතේ මෙතෙන් වරේ. ඉතින් ඒක අමාරුයි මොකද එකම දේ නෑ හැමදාම කාපම් කියනකොට විචිත්ත දේවල් කන්න කියන කරන්න වැඩිය අනගාතු වෙනවා ඒකම දේ කාපම් කියන මනසගේ විධානය. අපි අතර සංහාව විචිලතා සංහාව ගත්තොත් පුරස් රත්න කාම කරනවා බල කරනවා ඉගෙන ගන්නවා. ඔතන අර ඒක පිළිතුරු දාලා දෙන්න මේ සංහාව සම්බන්ධ කරලා ආයතන හය අතර තරගයක් තියෙනවා කියලා. ඉතින් එකට රූප බලන්න කැමති, අනිත්‍යය අහන්න කැමති, ඒ වගේම තමයි අපතුලක වටින සංඥාමන්දිත්ව සංඥාපෘෂ්ඨන කාම සංඥා භව සංඥා විභව සංඥා කියන තුනතර පරිච්ඡේදයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගත්තොත් දැන් අපි ආනාපානසතිය ගන්න කියන්නේ. ආනාපානසතිය අපි වැඩනවා. ඒ මොකද අපි ඒක ඒකතරේ භව සංඥාන් බලන්නේ අපිට ඒ වැඩි ආසාවක් තියෙනවා. නමුත් කාම සංඥා කාම ලෝකයේ කියන කාම ලෝකයේ දුක වෙනසක් කරනවා. ඒක අපිට දුක් වේදනාවක්, පෙත්ත වේදනාවක්, සැප වේදනාවක් වෙන තීරණය වෙන්නේ කාම කරනවා බව තමයි ඒකෝ කරනවා කියන විදිහට තරඟ කියන එක ඒ නිසා තමයි දැනට කාගේ න්‍යාය පත්‍රයේද වැඩ කරන්නේ කියලා අපි දන්නේ නැහැ. අපි ෆුල් ටයිම් දාන දාඩිය දාගෙන වේගෙන් දියුවට මේ කාම තණ්හාවටද පණින්නේ, භව තණ්හාවටද පණින්නේ, විභව තණ්හාවටද පණින්නේ මේ පණින්නේ ඇහැ තුලින්ද, කනනුතින්ද, නාසය තුලින්ද තණ්හා මොනම මඟුලක්වත් නැහැ. ඉතින් අර ආවා මේ කෑ ගහනවා නෙවෙයි. අහර කරගෙන වැටුණා කියන්නේ. ඉතින් දුවපන් අම්මා ගලේ කඩාගෙන දුවපන් උඩ මෙතන දුවන කෙනා තමයි හරි. කවුද ඇහුවොත් මොකද යන්නේ? පිස්සු කඩාම මේ අහන්න කඩාගෙන වැටුණා. කතා කරගෙන ඉඳලා නෑ ඉතින් දුවන්නේ. ඉලි කඩාගෙන දුවන්නේ. මේ දුවන ගිහින් හදේල ඕම් මැරලා වැටෙනවා. ඒකට අනිත් ගාන හිතනවා අනිත් දැන් දුවන්නත් යන්නේ හරි අපිට මොනවත් තව එකක් අල්ලගන්න දුවන්නේ. මේ සැකනේතිය බලනකොට ලන්දෝදාන සිලියතුණා දේවානන්දතුන්ගේ මේ කාමරාජිනියේ කාමරාජධානියේ බත් බැලේ. බතන වැඩ කරන්නේ කිසිම අපිට පඩි දෙවන්නේ නැහැ, ගෙයන්ඩ ගෙවල් දෙන්නේ නැහැ. බැලයෝ. දාදයෝ. ඒකල කියන මම කාම ලෝකේ අරගෙන ලොකුයි. ඒක එතකොට මොකද අන්නේ මේ භූ බලක ඉන්න භූපන්නේ ලොකු භූ කැලක් හම්බෙලා සතුට වෙනවලු මට ලොකු කැලක් හම්බුනා. ඕක තමයි කාම ලෝකේ තියෙන්නේ. ලෝක ලෝකේ ජීව දෙනකෝ ලියන්න එපයි කියලා පොත්වලව. ලෝකයන්ගේ වෙන මොන කියන්නේ මේකට කියන්නේ. භූවලකින් භූවනේ ලොකු කැලක් කරන් දුවනවා. අනික කටට හම්බුනේ මට ලොකු කැලක් හම්බුනේ. අනේ මේම තණ්හා. අනේ මේම ආසාවක් මේ විදිහේ ගැතියේ දෙයි ගැලවීමක් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ ඉතින් ওই භාගෙට හිනා වෙලා ඉන්නතු මොන කරන්නද? නැත්නම් බුදුහාමුදුරුවෝ කියන්නේ නැතරකො කට්ටිය කියනවා ආර්ථික වශයෙන් වැටේ. ප්‍රගමනයක් නැහැ. ඉතින් ඒක බුදුහාමුදුරුවෝ පස්සේ වයසට ගියාම එන්න හම්බ කරන වෙලාව පොඩ්ඩක් ඒක දුවලා ඉන්නේ. ඒක වගේ හොඳ හොඳ බාප්පට වෙලා යනවා. බාප්ප වෙන කරගෙන ඉන්න ඕකේ පුළුවන් වස්සක් වස්ස වෙලා වාඩි වෙනවා. ඉතින් ඒක හරි ලස්සනයි. දුකම තමයි. නමුත් මේ ඉදිරිපත් කරන සූත්‍රය හරි විචිත්‍රයි. බුදුහාම ඉදිරිපත් කරන ඒක විවිධ පැති වලින් ඒක අපිට තියෙන ධර්මානුකූලව මේ සූත්‍රය එක විදිහකට දෙනවා. තව සූත්‍රය තව විදිහකට දෙනවා. ඉතින් බලන්න ඔක අපි ගන්න මේවා. බුදුහාමගේ සීලා සූත්‍රය සීලා තාම ලැබුණේ නැහැ දැන්. ඒක අපි බුදුහාම ආදාහන් නැති උත් නොකියන භාවනා නොකරන මිනිස්සු ගැන නැත්නම් අපි මේ එන්නේ ඉස්සෙල්ලා අපි කරගෙන ගිය ව්‍යාපාර ගැන හිතනකොට අපි දැන් ඔහොම රටාවක් සායනස මම ඉස්සෙල්ලා දැන් ප්‍රෝග්‍රෑම් එකේ හිතුවේ කියන්නේ කාමකන්න බවදන්න ඉවදන්න කියන මේ ප්‍රශ්නක අපි එක පැත්තේ වාඩිලා බලුවොත් වෙනවා කාමකන්න සැපයි දුකයි කියන අපිට ඔන්න ඒක දුක කියන්න පුළුවන් සැප කියන්න පුළුවන් අපි මෙතෙන් ඇවිල්ලා අපි භවතණ්හාවේ භාවනා කරන සමාධිය වඩන හිතන්නේ කාමකන්න අපි ඉස්සර හිතුවම සැපයි කියලා. දැන් අපි ඒකම කියන දුකයි. දැන් අපි ඉදිරියට යනවා මම ටීවී බලනවා ඒ සෙල්ලම් කරනවා ඔක්කොම කොහොමද අපේ ඇනිසැලස් එක තරම් කරගෙන කරලා. ඒ මෙතේ කාටවත් තියෙනවා මොන මොඩද දෙන්නේ ඇනිසැලස්. දැනගන්න ඉහතගේ කෙනෙක් ඒත් තියෙනවා. මේ තාම මෙච්චර කතමන තාම මේගොල්ලන් මෙතෙන් ය아가න්න බැරිුණාද කියලා ඒත් කියලා. ඒ කාම භව තණ්හාව නෝනා. ඒක උදේ අතම් මේක. ඉතින් මේත් මනුස්සයෙක් ගලපන්න නැතිව අනුගත පාස් කළ ගලකපු ගමන් බහු වෙලා ඉවරයි. ඒකවල භව නීතියට බැඳිලා ඉවරයි. ප්‍රපංචය ඇතිලා ඉවරයි. තිබුණොත් ඒක අගය නොකරන්නේ. මොකක්ද ඇත්තේ කවුරුත් ඒ ඒක නිස්පරයම ගතිය කාමෙන් හෝ භවෙන් ඇති වෙනවා. අන්න ඒක කියන තාක්කල් අපිට කවදාකවත් මනුෂ්‍යකමට හෝ අපි හැම කෙනා තුළ වැරදි තියෙනවා කියන හැඟීම ගන්න බෑ. මොකද ඒක ඔක්කොම මනස ඔක්කොමලා වැරදි තියෙනවා. මට මේ ප්‍රපංච ධර්ම නොවේවා. භවනේත්‍ය නොවේවා. සම්මේතාවේ නොවේවා. මගේ වැඩක් බලන්න මම දැන් මෙතන. මම හරි මොකද ඒකත් අපි හම්බ කරවට පෙන්වන්න කියන්නේ කාටවත් තියෙන වස්තුව මෙහෙම මෙහෙමයි කියලා අඳහර ගන්න කියන නැත්නම් මොකට ඒ වස්තුව නැති වෙන්නේ. උත්තර ගන්න කියන්නේ හම්බුන හම්බුන සෑම දෙයකම නිර්හංකාර වෙනවා. ලැබෙන ලැබෙන සෑම ගුණයකින්ම ප්‍රතිචිතාවයක් කරගන්නවා. ඒකයි මේ කියන වෙනස ඒකයි උදාහරණ ගන්න මේ ගල්ලි කියලාද තේරෙනවා කියන්නේ. අයි තාම වනුගාන ඇත්ත. මොකද ඒක ආර්ය පරිශ්‍රණයක්. මේ කරන කටේ දුවන දිවිලක් දෙලෙන්නේ මේ තියෙන කෙනෙකුට යම්කි සත්‍යයෙන්ද මේකම ගම්ම ගන්න ඕනේ. වෙන ක්‍රමයක් නෑ අපිට වෙන තරණක් නෑ. ඒකක් නෑ අපිමයි. කොහොමද දැනෙන්නේ දැන් කොහෙන්ද දැනෙන්නේ ඒක හරි අයියෝ බා ගන්න කරන වෙනස තියෙනවා අපි නිසා මේ මේ අපිට දුක ගන්න ඒ කියන්නේ අපි අන්ත මෙහෙමත් මොකටවත් ආවාදල ගන්න වෙලා තව තවත් මේවා ඒ සමාධි ප්‍රශ්න පූර්ණයට මේ වගේ දවස් කල්යන විශ්වාස ලැබුණ වැඩ කරන පිළිගත්ත ඉඳගෙන මේ දෘෂ්ටි කෝණය අපේ හිතට වද්දා ගන්න ලැබෙනවා නම් ඉතින් කවදා හරි වම් අල්පල් යන්නේ මනෝවිද්‍යාවට පිළිස් ලෝකෙන්නද එන අපිට අපි දැන් විවරණ කරන්න පුළුවන් අපිට මුල් කාලේම ඒකටම යොදවගන්න හැකියාව පිළිගමක් තියෙනවා ඒකට ඒක ඕගලට යන්නේ ඒ ගාන පිට දිවස් යනකොට මේ ආර ඔය කියන සම්මත දේශනා කරපු දේවල් වලින් විරුද්ධ පැත්තක් එක්ක අපිට ගැටෙන්න අපි අකමැති වුණත් දෙන්න සිද්ධ වෙනවා. එතකොට එතන ඒ සෞන්දර්යතාවය කියලා ගන්න ඒක හරිය දුක දෙයක් අමාරු දෙයක්. ඒක කරනවානේ. අපිට අසරණ වෙනවා දැනෙනවා ඒක අපි අසරණයි කියන නමුත් ඒක කරගන්න දෙයක් නෑ. ඒක මොකද මේ වේදන වෙලාවට හොඳම හොඳ වගේ කරන්නේ. ඇත්තටම අපි බලන්න ඕනේ අපි මෙහෙම අපේ ජීවිත ගැන මේ විදිහට පුනරාවලෝකනය නොකරපු තම කාම ලෝකෙට හිතපු කාලයක් තියෙනවා නේද? මේකේ කල්යාණික දරපු සතිපට්ඨානේ ආහපු මේව ගන්න නාව කාලයක් තියෙනවනේ. ඒක අපේ ප්‍රශ්නේ නෑනේ අපිට. මම රාත්තරල් ගන්නවා රාත්තරල් ගන්නන්නේ. ඔය කතා කතා ඉන්න. දැන් ප්‍රශ්නේ තියෙන රාත්තරල් ගන්න ගන්න විතරයි. දැන් මම දවසේ විතර වෙලා සතිය වෙන අනිත් වෙලාවම සම්පූර්ණ අදකින් ඉන්න බව ගන්න. ඒ නිසා අපේම ටෝච් එකට අපේම වැඩි තේනවා. ඒ නිසා අපි දැන් මේ බුදුහාමුදුරුවෝ පැත්තෙන් බලන මේ මනසේ නොකරපු දෙයක් දැන් කියනවා. මෙයාලට සතිය දවසක පොඩ්ඩක් හරි හිතනවා. නැත්නම් අවුරුද්ද දවසක් හරි ගන්නවා. මාසික දවසක් හරි ගන්නවා. ඒක යාට දෙන්නේ දැන් වැරදි තේන්න පටන් ගන්නවා. කොහොමද විකම ලෝකේ තමයි හිත පවත්න්නේ. අපි කන්නෝනේ සත්‍යපත්තන්නේ නාවත් පීඩාතරදී අහලා තියෙනවා දැන්. නා අහපු අයගේ සත්‍ය පීඩන උත්සාහ කරන මිසක් බඩපත් වෙලා තියෙනවා. තම ඉස්සරහට යනකොට සත්‍ය වැටෙනකොට ඔන්න ඔය නිසා තමයි මේ ලෝකේ කියන්නේ දුකක් කිය. නිවීමක් කිය. ඇතිවීමක් කියලා හොඳට තේන්නන්නේ. කනගාටු වෙන්න එපා අපිට. උපමාවට කියනවා පාත්‍රයක් අන්න ගමන් කරලා ඒකත් අන්න යනවා වගේ සාපෝල දෙන්නේ මම ඒක කොම්පේන. එයා එකක් තෝරගන්න දැන් මේක තමයි මම මිල ගෙවන්නේ. ඒ වෙලේ හොඳට පරීක්ෂා කරනවා. පාත්‍ර ගන්න හොඳට පරීක්ෂා කරනවා. පරීක්ෂා කරනකොට එයාට මේ පාත්‍රයේ මේ ඉඳ ගහනකොට යකින් හිලක් තියෙනවා. ඒක තෝරලා ඉවරයි. නමුත් ඉස්සෙත් පාත්‍රය හොඳට පරීක්ෂා කරනකොට අහු වෙනවා ඉලක්ක තියෙනවා. තව ඝනතාවයක් අපිට. ඒ තුන දැක්කම මේ අර ගන්න ඒවා කරන්නේ. අඩුවටයි මාත් කියන මිනිහට පාස්තරේ ගැන එපා වුණාට හිල පිළිබඳව තරහක් නේද? ඒක දැකම නිකන් මේක රණිය හොබරන්නේ හිතාගත්තේ. අල්ලි යෝරපත හිල දැක්කම හිලයි ආගේ හිලක් වෙනවා. අන්න ඉතින් දැක්කම ඒක තමයි මේ සංසාරේ තියෙන මේ අනිත්‍යභාවය දුක්ඛභාවය අනාත්මය දැකීම කනගාටුවේ කාරණා නෙවෙයි. අපි මේකෙන් වැඩි ගන්න දෙවල එකක් නෑ ඔක්කොන්නේ. අපි මෙදී කියන්නේ මේදී සිල්කම පිළිබඳව අපිට එපා වීම ආවම ඒක පිස්සුවක් කියන්නේ. විපාරිවල පාත්තකේ. අන්තරේ මානසික 10 දෙන එකට එයා කියනවා මෙන්න මේක බලන්න හිංසයක් තියෙනවා. පටන් ගන්නකොට පටන් ගන්නකොට දෙන්නත් පහර දෙන්නේ. ඉතින් මනසට ගන්න අදිට හේතුරයක් ගමන් ගන්න. ඒ නිසා අනිත්‍ය දුක්ඛ නාම දැකියෝ කනගාටුට හේතු වෙනවා කියලා කියනවා සමස්තවත්. ඉස්සර දැන් විතර පහින් එකක් නෑ ඒක පොඩ්ඩක් එනින්ද ඒක සරලට එනකොට තමයි මේක ධර්ම වශයෙන් කියන්නේ. නැත්තම් ලෝකෙ දෙන ආත්ම වශයෙන්. අත්ත ධම්ම නිරුක්ති පරිපාලන කියලා කියන මොන දෙවිකන පුංචිකල ලොකු කරලා අර කුණුකොඩ කුංචි කරලා කතා කරන්නේ. ඒ විදිහට ගහන්නේ කතා කරන්නේ. ඔය කුණුකොඩට උත්තර දෙන්න හදන මේ ලෞකික මොනදේවයි තාම ඉස්සර ගන්න බණ කියන්නේ කියලා බණ වගේ මොනවා දෝෂ තියෙනවා. සද්දාකක් තියෙන විදිහට බල දුකොත් නෑ අර අහන්නේ නේද බල දුකොත්. ඒක කුංචි වඳුරු වලාවේ තියෙන රිදී කිරෝ වෙන එකක් අපි කතා කරන්නේ. ඒක නොතිවිච්ච දෙයක් සතිපත්තන ඇහුවන්නේ. නොතිවිච්ච සතිය පිළිතුරක් දැන් තේනවා ආදීනවා. ආදීනවක නෙමෙයි පාඩුවට යන්නේ. තවදුරටත් අර මෙවැනි කතා අහනකොට 105ක් වෙනවන 10 කරගන්න. 10 15 වෙනකොට ඒකට යනකොට තියෙනවා මේ කුණු කන්දලේ දැක්කනම් ආවේ මේක බදන්ද මේක ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. මොකද කොහෙන් හිටියත් සංසාරේ ගුරුවරයා ගෝඩයන් දෙන්නම එකම ගුගලේ කොච්චම දුකේ. ලෙඩයි ලෙඩයි දෙන්නම එකටයි. අම්මයි තාත්තයි දරුවෝ තේරම එකටයි. බුදුහාමුදුරුවෝ මේකක් කියයි තේරම එකටම එන්නේ ඉඳ බුදුහාමුදුරුවෝ එන්නේ නැහැ. ඉතින් උලාබලා මොරලේ නැත්තට ලහලා තියෙනවා. අනික තියෙනවා නේද මේක කොනක් ඇති අදවෝ නැතුනම මේ ගෝකල්ල මැදේ ටික හොදට ඇති. ඊළඟ ගෝකල්ල බෙදගෙන සන්තෝෂයෙන් ඉන්නවා. ඉතින් ළඟ තියෙනවාට මේක මැද කෑල්ල හොදට ඇති කියලා අරගෙන දුවනවා. කොහේ ගලුවත් ඉුවෙකද මුල බඩාගදා අඟ මැද ගිය වෙනසක් නැහැ කියන්නේ. එන්න තනම කෙලිලා තියෙනවා. ඔබ ටික කාලයක් කරකට ලෙන්ද වෙනවා. ඒක තමයි කියන්නේ අදටත් එහෙම කියන්නේ කියන්නේ මොකද අපි තම අතහැරලා නැහැ. මේ තාම අල්ලලා තියෙනද ග්ලව් එකක් දාලා අල්ලන එක විතර වෙන්නේ කියන්නේ. අපිත් අත ගන්නෙ ඉන්නකම් ඉතින් පස්සේ ගන්න එපා. දැන් ඉලෙක්ට්‍රික් දාන්න අපි රබර් ග්ලව් එකක් දාගෙන වැඩ කරනවා. ඉතින් ඒකට වදින්නේ අවස්ථාව වැඩි. නමුත් මේ හැටි වෙනකොට තමයි. දෙන්න මහා ලොකු වෙනසක් හිතන්න බෑ නිලෝක කියලා මේ තේරම කිහිල තමයි. එක් එක්කක් නෑ මෙතන මේ ඒකෙන් ඇති වෙන්නේ ඉගෙන ගන්න ගන්න ගාලා ඉන්න විවත්තන වෙන්නේ වෙනම දෙයක්. ඔත් ආසාවල් පිළිබඳ කාම දන්නා බව දන්නා වල බලනකොට අපි බොහෝම දුර්වල නිකන් යල් ගැඩවිල්ල වගේ සත්තු జాතියක් තමයි. ඒක මම බරපතල දෙයක් නම ඔක ෆයිට් එක දෙනවා. අපි වෙලාවට ඒක කරනවා. ඒ පැත්ත විතරයි අපි යෝගාවචරය කතා කරන්නේ හැකි සංඥාවක. නැත්නම් ධනාත්මක පැත්ත විතරයි. ඉතින් අදහස් කරන්නේ වෙන පැත්ත නෑ කියලා. කියනවා ඔත් මේ ධර්මයක් ටික ටික වැඩෙනවා තේරෙන්නේ නැහැ. ඒක මේ මොන දෙයක් එක්කත් කරන්න තියෙන දෙයක් නෑ. හැම කෙනාම හදලා තියෙන යන්ත්‍ර අනිත් පැත්තනේ. අද ළඟදී එහෙම කියනවා. ඇත්තටම රහවත් අය කියන්නේ විකාරයි. නන්දමය නම් ඉතින් ආය පුතාවත රංගවල මෙතර ගැම්ම කන්නේ ගැම්ම ගත්ත කන්නේකට ගිහින් ඉන්නේ. අදේසාර අවසරය අපේවදන විවිධ අපි දැස්ති ගැට ගැටි ගැට දිහාරක් කරගෙන අහුවෙන්නේ නැහැ. ඉතලා කියන එක පන්ති වලට යන කරන එක අපිට වඩා උතුම් කියන එක තමයි දැනෙන්නේ. මේ ඉන්නකොට කුටිගේ තාක්ෂා දෙන ස්කූල් කටවුන්ට අවස්ථාව වගේ ඉතින් හදලා නේ දෙන බැරි. එන්නේම ගැතුනේ එහෙම නැති. කලේ මුළු ලෝකෙම අභියෝග කරනවා. මොනවද කරන්න පුළුවන් දෙයක් කරන්නේ නම් එතකොට කරන තමයි සත්‍ය දෙයෙන් නියෝතුල නම නමවලිනවා. මේ ජීව පංචිල් ලක්ෂණ කියන්නේ. ඒක උදාහරණෝ අගේ කරන්නේ නම් එතනද උදාහරණයක් රහත් වෙන එකවත් සත්‍ය පහකට ගණන් ගන්න ඕනේ. දැම්මට අහුනොත් යනවා. මොන කඩාගෙන කැදින්ද? ඉන්න වැටිලා හිටලා ඉඳගන්න එක. ඉඳගන්න එක හිටගන්න එක. හිටගන්න එක වැටි වැටි යන්නේ මොන හොඳද මොන හොරදේද තියෙන්නේ. ඔනිත්‍ය ගහනේ වෙනම කතාවක්. අර ඉතින් වැටෙන එක දිහා උදහාගේ පුතුම හතුරකින් බලනවා මූලික වෙනස කොතනද හරි සිද්ධ වුණා නම් ලෝකේ. කය කොහේ හිටියත් අදිනවා. රහත්මය කියන බුදුහාම ගණන් ගන්න ඔබ රහිතව වුණොත් රහත්මය ඒක අහන්න දෙයක් නැහැ. බුදුරජාණන් කියලා බුදුන්ගේ කියන අහන්න දැන් ඉස්සල්ලාම කුඩු තොල ගහගන්න එක තමයි කුඩු කාණේ කියන ඒ කුඩු මුල ගැලවෙනවා කියන ඕනේ කියනවා බුදුරජාණන්. ඒ වගේ භාවනාවට අදිට එක විකට යන. ඉතින් දැන් ඉතින් අපි අඩයි එක තව වෙලා ඉන්න જાතියක් කියන කලන්නේ. හොඳ අපි නම් මේ විනාඩි 20ක් විතර ගත්ත සාකච්ඡාව සඳහා මේ මෙතන මේ සාකච්ඡාව අන්ත කරලා අපි මේ වැඩ කරගෙන යන්න අපි උදව් කරන ආකාරයෙන් තේරුම් ගන්න සිද්ධාන්තම් පිළිබඳව ධර්ම දේශනා කරන වාරයේදී සමාප්ත වෙන්නේ මම දෙකයි. මිත්‍රිගල නිස්සාරණ වනය ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද ගරු උදවිදේකම ධම්මජීව ස්වාමීන් වහන්සේ